බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කළ යතුම් සද්ධර්මයෙන් සර්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත පින්තුනි අපි හැම කෙනෙක්ම පරක් ternary නොපෙනෙන සසර ගමනක සැරිසරන ඇතුම් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරුවේ එක කාරණා ටිකක් පිළිබඳව ධර්මතාවයක් පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා අවිද්‍යා නීවරණානම් සන්ධාවතං සංසරිතං අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හා නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සසර ගමනක අපි සැරිසරනකොට නොවින්ද දුකක් නොවින්ද වෙහසක් නොවින්ද විඩාවක් ඇත්තේ නැති තරම් නොඉපදුණු තැනක් නැති තරම් ඒ හැම තැනකම ඉපදෙමින් මැරෙමින් ආවේ අපි අපි ගැනම නොදන්න කම නිසා අපි ජීවත් වෙනවා කියන තැන තියෙන අනුභෝධය නිසා නැතිනම් මේ තණ්හාව නැමැති භව තණ්හාව නැමැති මේ කාරණාව නිසා අවිද්‍යාව භව තණ්හා නැමැති මේ දෙක නිසාම එනිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ අවිද්‍යාව භව තණ්හාව දුරු කරගන්න වටිනා මාර්ගයක් වටිනා ප්‍රතිපදාවක් දේශනා කළා. තව විදිහකින් කියනවා නම් අපිට අපි කවුද, Taman කවුද කියන එක පිළිබඳව දේශනා කළා. ධර්මයේ විදිහට අපිට අහන්නට ලැබෙන්නේ, දකින්නට ලැබෙන්නේ, අවබෝධ කරගන්නට තියෙන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි අපි ජීවත් වෙන තැන තියෙන යථාභූත ස්වභාවය. අපි මේ විදිහට ධර්මයේ කතා කරනවා තමයි. නමුත් මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ තුල යථාර්ථයක් විදිහට ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන මිසක අපිට අවබෝධ විය යුත්තක් මිසක වෙනස් කාරණාවක් නෙමෙයි. එනිසා අපි අපේ ජීවිතයේ තුල මේ ධර්මය හොඳට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙනවා කරුණු කාරණා ටිකකට සීමා නොවි ඉන් ඔබට නුවණ මෙහෙवला අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුරුදු වෙන දෙයක් තමයි කරුණ කාරණා තුල විතරක් අපේ නුවණ මෙහෙवला දන්න කෙනෙක් බවට පත් වෙන්නට වැදගත් වෙන්නේ දන්න කෙනෙක් වීම නෙමෙයි දකින කෙනෙක් වීම ජීවිතයේ තුල මේ කියන කතාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න කෙනෙක් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හොඳට දන්න කෙනෙක් වීම තමයි වැදගත් වෙන්නේ ඒ නිසා මේ කියන කාරණා ටික වචන විදිහට අපි මතක තියාගන්නවා තේරුම් ගන්නවා වගේම එතනින් එහාට ගිහිල්ලා හොඳ අවබෝධයක් ලබන්න තමන්ගේ ජීවිතය තුළ මේ කියන්නේ මේ වගේ ධර්මතාවයක් නේද අද දවසේ මම මේ දෙයින් මිදෙන්නට නම් මෙන්න මේ වගේ කොටසක් පිළිසිඳ දැක්ක යුතුයි නේද කියන කාරණා ටිකකට තමන්ගේ නුවණ ඇති කරගන්න අපි කතා කළා පහුගිය වාර කීපය තුළම රූපකාණ්ඩයේ සාකච්ඡා කරගෙන එන අවස්ථාවේදී පටිසම්භිදා මග්ගප්‍රකරණය ආශ්‍රය කරගෙන වස්තුනානත්තේ ඥානය පිළිබඳව සහ ගෝචරනානත්තේ ඥානයත් සමීපයෙන් තියාගෙන අපි කතා කළා මොකද්ද මේ වස්තුන් ව්‍යවස්ථාපනය කරනවා කියනකොට අවබෝධ කරගන්නවා කියනකොට මේ ඇස කන නාසය ආදී මේ තමන් කියලා අපි ගත්ත තමන් කියලා රස කරගත්ත තමන් කියලා ඇසුරු කරන මේ ධර්මතාවයන්ගේ යථාභූත ස්වභාවය නැතිනම් පවතින ඇත්ත මොකද්ද කියන එක පිළිබඳව අපි විමසීමක් කළා. නුවණ මෙහෙවල ටිකක් බැලුවා. ඒ බලනකොට අපි ඇහැ ගැන කතා කළා. කොහොමද ඇහැ ගැන මෙනෙහි කළ යුත්තේ? ඇහැ කියන කාරණේ දැක්ක යුත්තේ කොහොමද කියන එක ගැන අපි බැලුවා. ඊට පස්සේ අපි චර්යානානත් ඥානය අරගෙන ඒ විඥාන චර්යා අඥාන චර්යා ඥාන චර්යා කියන කොටස යම් මට්ටමකින් සාකච්ඡාවකට කතාවට භාජනය කළා මොකද අපිට පවතින යථාර්ථයේ තේරුම් ගැනීමට පහසුවක් තියෙන නිසා එතනදී අපි විඥාන චර්යා කියන කොටස කතා කළා. රූපේසු දස්සනත්ථාය ආවජන කිරියාභ්‍යාකතා විඥාන චර්යා. රූපය දස්සනත්ථය දර්ශනීය පිණිස රූපයක් දැකීම පිණිස යම් ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතයක් තියෙනවා නම් මේ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතයට කියනවා විඥාන චර්යාව කියලා. මේ විපාක සිතට. එතකොට රූපේසු දස්සනත්තෝ චක්කු විඥානෝ චක්කු විඥානං විඥාන චරියා රූපේ දර්ශනාර්ථවත් වූ චක්කු විඥානයක් තියෙනවා නම් ඒකටත් කියනවා විඥාන චර්යාවක් කියලා. රූපේසු දිට්ඨත්තා අබිනිරූපණා විපාක මනෝ ධාතු විඥාන චර්යා ඒ රූපයේ දැකපු බව හිතට නැගීමක් තියෙනවා නම් නැතිනම් ඇහැට ගැටුණු ඒ රූපේ ආරම්භය නැවත මනසට යොමු කිරීමක් තියෙනවා නම් මේ මනෝ විඥාන ධාතුවටත් කියනවා විඥානචර්යා කියලා. ඊට පස්සේ මේ දිත්තත් අබිනරූපතත් අබිනිරූපිතත් විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු විඥානචර්යා මේ රූපේසු අබිනිරූපිතත් මේ රූපය අරමුණු නැගීම වශයෙන් ඔසවා තබපු ඒ විපාක මනෝ ධාතුසිත ඒකට කියනවා මනෝ විඥාන ධාතුසිතට විඥාන චර්යා කියලා මේකත් විඥානයේ අනුගියපු එහෙමත් නැතිනම් සංපටිච්චන සම්තිරණ කියලා අපි ගන්න අවස්ථාවක් තියෙන්නේ හිතේ අන්න ඒ හිතට නැගීම වශයෙන් ඇති වෙන චේතනාවට කියනවා විපාක මනෝ විඥාන ධාතුසිත මේකත් විඥාන චර්යා. අපි කිව්ව වැදගත්ම දේ තමයි ඇයි විඥාන චර්යාවක් කියලා කියන්නේ කියන කාරණාව. විඥාන චර්යා කියන එක निराගා චරතිති රාග රහිතව, ද්වේෂ සහිතව, මෝහ සහිතවයි පවතින්නේ. ඒ වගේම අකති පරිසුද්ධ මිදං චිත්තම් මේ සිත ප්‍රකෘතියෙන්ම පිරිසුදු ස්වභාවයෙන් යුක්තයි. නික්කලේශත් තේනාති විඥානචර්යා කෙලෙස් රහිතව තියෙන බැවින් තමයි පිහිටි බැවින් විඥාන චර්යා කියන්නේ කියන කාරණාව අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කළා. ඊට පස්සේ කතමා අඥාන චර්යා මොකද්ද මේ අඥාන චර්යාව කියලා කියන්නේ? නොදන්නාකම, නොදන්න හැසිරීම, වචනේ තේරුම තමයි අර්ථය තමයි අඥාන චර්යා කියනකොට නොදන්නා හැසිරීමක්, අඥාන චර්යාවක්. මනාපියේසු රූපේසු රාගස්ස ජවනත්ථය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥාන චර්යා රාගස්ස ජවන අඥාන චර්යා එතකොට මේ රූපේ මනා මනාපියේසු රූපේසු ඒ වගේම මේ මනවඩන රූපයන් පැත්තෙන් රාගස්ස ජවනත්ථය ආවජ්ජන කිරියාභ්‍යාකතා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතයක් තියෙනවා නම් ඒක විඥාන චර්යාවක් ඒ කියන්නේ හිතෙන් හිතන ගතියක් තියෙනවා නම් රූපේ පිළිබඳව හිතෙන් හිතන බවක් තියෙනවා නම් ඒකට කියනවා විඥාන විඥාන චර්යාවක් කියලා. හැබැයි රාගස්ස ජවන අඥාන චර්යා. අපි රාගයේ ජවනයක් තියෙනවා නම් රාගයේ දිවීමක් තියෙනවා නම් ඒකට කියනවා අඥාන චර්යාව කියලා. අපි රූපයක් දැක්ක තැනදී රූපය දැකපු රූපය අරඹයා හිතෙන් දැනගන්න බවට හිතෙන් හිතන බවට දැකපු බව සිහිපත් කරන බවට කියනවා විපාක මනෝ විඥාන ධාතු සිත කියලා එහෙමත් නැතිනම් ඇහැට දැකපු ඒ දර්ශන කෘත්‍ය අපි කලින් කතා කළා දිත්තස් දිත්තත් අබිනිරෝපිතත්තා මේ දැකපු බව අරමුණට ආරෝපණය කළ නගා සිටවල දකින අර්ථයෙන් සම්පටිච්චන සම්තිරණ කියන සිත් දෙකක් ගැන ඒ අර්ථයෙන් කතා කළා අපි ඒකටත් කියනවා විඥාන චර්යාවක් කියලා. ඒ අරඹය තමන්ගේ හිත පැත්තෙන් හිතන ගතියක් තියෙනවා නම් ඒ හිතන ගතියටත් කියනවා විඥාන චර්යාවක් කියලා. නැවත ඒ වගේ රූප සටහනක් තියෙන්නේ මොකේද කියලා හිතන බව තියෙනවා නම් ඒ හිතන බවත් විඥාන චර්යාවක්. හැබැයි ඒ විඥාන චර්යාව පිළිබඳව ඒ හිතන බව පිළිබඳව අම්මමයි මේ ඉන්නේ කියලා අපි කැමති වෙන ආදරණීය අපි දන්න අපි හඳුනන අපිට ආදරය කරන මෙන්න මේ ලක්ෂණ ටිකෙන් අපි කැමති විය යුතු කැමති විය හැකි ලස්සන හොඳ රූපය දකින මොහොත වෙනකොට අම්මව දකින මොහොත වෙනකොට සාගස්ස ජවනත්තාය අඥානචර්යා අන්නේ අවස්ථාවට කිව්වා අඥානචර්යා කියලා. ඒක අඥානචර්යාවක්. එතකොට මේ අනාපී අමනාපීේසු රූපේසු දෝසස්ස ජවනත්තාය මේ රූපය ගැන ද්වේෂයාගේ හට ගැනීම පිණිස යම් ජවනත්තාය මානසිකාරයක් මෙනෙහි කිරීමක් තියෙනවා නම් මේ මෙනෙහි කිරීම විඥානචර්යාවක්. මේ ද්වේෂය හටගන්න මොහොතකදී ඊට කලින් අර හිතට ගැටුණු අරමුණ අරඹය නැවත මෙනෙහි කරන බව තියෙනවනම් මෙනෙහි කරන එක විඥානචර්යාවක්. හැබැයි දෝසස්ස ජවන අඥානචර්යාව. ද්වේෂය දිවෙන අරමුණක් හම්බෙනකොට අපි අකමැති කෙනෙක් එළියේ ඉන්න බවට හම්බෙනකොට ඒකට කියනවා අඥාන චර්යා කියලා. ඊට පස්සේ තදුබහේන අසම්පෙක්කනස්මින් වත්තුස්මින් මෝහනස්ස ජවනත්තාය ආවජන කිරියබ්බය කතා විඥාන චරියා මේ දෙකම නොයදෙන තැනකදී යම් මානසිකාරයක් කරනකොට ඒ පිළිබඳ නොසලකිල්ලක් අපේ තියෙනකොට අන්න ඒ අරඹය අපිට මෝහයාගේ ජවනයේ පිණිස හේතු වෙන ඒ මානසිකාරය තියෙනවා නම් මෙනෙහි කරන බව තියෙනවා නම් ඒකට කියනවා විඥාන කර්යාව කියලා මෙනෙහි කිරීම තුළ අපිට කැමතිත් නොවන අකමැතිත් නොවන අරමුණක් අපිට හම්බෙනකොට ඒකට කියනවා අඥාන චර්යා කියලා. එතකොට මෙන්න මේ විදිහට දෝෂේ මානයේ උද්දච්චා විච්ඡේපාදී මේ අකුසල ධර්මතා ටිකේ මෙනෙහි කිරීම පැත්ත පෙන්නනවා මෙනෙහි කරන බව අරමුණට හිතට ඇති වුණු ධර්මතාවයේ නැවත දැනගන්න පැත්තට හිතට මෙනෙහි කරන එකට කියනවා ආවර්ජනා කරන එකට කියනවා ඒකට විඥාන චර්යාව කියලා. ඒක නව කර්ම නෙමෙයි. හැබැයි අම්මව හදාගෙන එළියේ ඉන්න අම්මා ගැන කැමැත්ත අකමැත්ත ඇති කරගන්න මට්ටමට කියනවා අඥාන චර්යා කියලා. මුළු තුන් භූමියේම අනුවගියපු සිද්ධිය තියෙන්නේ ඔන්න ඔය අඥාන චර්යාව තුල. එතකොට මොකක් නිසාද මේ අඥානචර්යා කියලා කියන්නේ? සරාගා චරතීති අඥානචර්යා රාග සහිතව හැසිරෙන නිසා අඥානචර්යා කියනවා. සදෝසා චරතීති අඥානචර්යා දේශ සහිතව හැසිරෙන නිසා අඥානචර්යා කියනවා. අමෝහාචර මෝහාචර සමෝහාචර තීති අඥානචර්යා මෝහ සහිතව හැසිරෙන නිසා අඥානචර්යා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට මාන සහිතව සමානාචර තීති අඥානචර්යා මේ විදිහට හැසිරෙන නිසා ඒ ඒ අරමුණේ දිට්ඨි තෘෂ්ණා මාන දිට්ඨි ඒ වගේම ලෝභ ද්වේෂ මෝහ මේවා වශයෙන් හැසිරෙන නිසා කියනවා යාට අඥානචර්යා තව විදිහකින් කියනවා නම් අඥානස්ස ඒව රූපා චර්යා හෝති इति අඥානචර්යා නොදන්නා කෙනාට මේ වගේ අඥානස්ස කියන්නේ නොදන්න කෙනාට ඒව රූපා චර්යා හෝති इति මේ වගේ චර්යාවක් තියෙනවා මේ වගේ හැසිරීමක් තියෙනවා ඒ නිසා තමයි අඥාන චර්යා කියලා කියන්නේ එතකොට ලෝභ ද්වේෂ මෝහ උපේක්ෂාව කියන තැන මෝහානුසය මේ හැම තැනකදීම තියෙන්නේ මොකද්ද අඥාන චර්යාවක් නොදන්නා කමෙන් ඇසුරු කරපු මට්ටම එතකොට කතමා ඥානචර්යා මොකද්ද මේ ඥානචර්යාව කියලා කියන්නේ අනිත්‍යානුපස්සනත්තාය ආවජ්ජන කිරියාව්‍යාකතා විඥාන චර්යා ආවජ්ජන ආවජ්ජන කිරියාව්‍යාකෘතයක් තියෙනවනම් මේ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතය හැම වෙලාවකදීම ඥාන චර්යාවක් කියන්නේ විඥාන චර්යාවක් ඒ කියන්නේ අර දැකපු දේ අරමුණට මෙනෙහි කරන එක ගැන අපි කතා කළ අඥානචර්යාව කතා කරනකොටත් අර දැකපු බව නැවත හිතට අරමුණු කිරීම වශයෙන් ඇති කරන බවක් තියෙනවා නම් ඒ අරමුණට නැගීම වශයෙන් ඇති කරන එකට කිව්ව අපි විඥානචර්යා කියලා. මෙතනදි ඒ විදිහමයි අනිච්චානුපස්සනත්තාය ආවජන කිරියබ්බ්‍යාකතා නිච්චානුපස්සනාව පිණිස නැවත අර කලින් දැක්ක කියලා මනෝ විඥාන ධාතු හිතට අරමුණු වුණ ධර්මතා ටික නැවත ආවර්ජනා කිරීම වශයෙන් ඇති කරන අව්‍යාකෘත හිත ඒකට කියනවා විඥානචර්යා කියලා. ඒක විපාක ප්‍රකෘති පරිසුද්ධ අවස්ථාවක්. අනිත්‍යානුපස්සන ඥානචර්යා. ඒකේ අනිත්‍යානුපස්සනාවක් තියෙනවා නම් ඒක ඥානචර්යාවක්. ඒ වගේම දුක්ඛානුපස්සනාවක් තියෙනවා නම් ඒක ඥානචර්යාවක්. ඒ වගේම අනත්තානුපස්සනාවක් තියෙනවනම් ඒක ඥානචර්යාවක්. දැන් මේ විදිහට දැන් ඥානචර්යා ටික පෙන්නනවා. කේනත්තේන ඥානචර්යා මොකක් නිසාද මේ ඥානචර්යාව කියලා කියන්නේ? ඥානස්ස ඒව රූපා චර්යා හෝති ඥානචර්යා. නුවණේ මේ වගේ හැසිරීමක් පවතිනවා නම් ඒක නිසා තමයි ඥානචර්යා කියලා කියන්නේ. එතකොට මේ निराගාචරතිති නිරාගාචරතිති රාග රහිතව හැසිරෙන නිසා ඒ වගේම නිද්දෝසාචරතිති දෝෂ රහිතව හැසිරෙන නිසා නිම්මෝහාචරතිති මෝහ රහිතව හැසිරෙන නිසා මෙන්න මේ ටික නිසා තමයි මේ ඥානචර්යා කියලා කියන කොටස යෙදෙන්නේ. එතකොට මේ ඥානචර්යා කියන කොටස හැම වෙලාවකදීම බොහොම වටිනා වැදගත් තැනක්. අනිත්‍යානුපස්සනාව ඥානචර්යාවක්. දුක්ඛානුපස්සනාව ඥානචර්යාවක්. අනාත්මානුපස්සනාව ඥානචර්යාවක්. එතකොට අඥානචර්යා කියලා කිව්වේ මොකක්ද අපි? අපි කලින් කතා කළ අඥානචර්යා කියනොත් සරාගාචර තීත්‍ය අඥානචර්යා මේ රාගසහිතව හැසිරෙන නිසා තමයි අඥානචර්යා කියලා කියන්නේ. එතකොට මේ මනාපය රූපය කෙරෙහි රාගයාගේ ජවනයේ පිණිස ඇති කරගන්න තැන අපි කිව්වා අඥානචර්යා කියලා. එතකොට දැන් අඥානචර්යාවත් ඥානචර්යාවත් දෙකම එකම තැන. අඥානචර්යාව සහ ඥානචර්යාව කියන කාරණා දෙක දෙකම එකම තැන හැදෙන එකම තැන හදාගත්ත තැනක්. එකම තැන කියලා කිව්වේ විඥානචර්යාව පවතින ස්වභාවයමයි. විපාක ටික පවතින ස්වභාවයමයි. ඒ විපාක ටික පවතින තැනක ඥාණයද එහෙම නැතිනම් අඥාණයද කියන එක තීරණය කළේ අපේ පවතින මානසික මට්ටමට අනුව මානසික ස්වභාවයට අනුව. අපි අනිච්චානුපස්සනාවෙන් අර විපාකේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට ප්‍රත්‍යක්ෂ කළොත් ඒක ඒ තුල අපිට ඥානචර්යාවක් තියෙනවා. ඒ වගේම අනිත්‍ය නොදකින අනිත්‍ය නොපෙනෙන මානසික මට්ටමක් නිසා අපිට එතන අඥානචර්යාවක් තියෙනවා. මොකද රාගය ඇති කරගන්නට එතන අනිත්‍ය නොදන්න කම නිසා නිත්‍ය සංඥාව උපද්දගෙන කෙනෙක් හැටියට දෙයක් හැටියට මෙනෙහි කරන එක නිසා එතන අඥානචර්යාවක් තියෙනවා. දැන් විඥානචර්යා කියන එක මේ දෙකටම පොදු කාරණාවක්. ඔබට දැක ගන්නට ලැබෙන්නට ඇති විඥානචර්යා කියලා කියනකොට මේ විඥානචර්යාව මේ දෙකටම පොදු වුණ කාරණාවක්. මේ විඥානචර්යාව පොදු වුණ කාරණාවක් කියලා කිව්වේ දැන් අඥානචර්යාවට කලිනුත් තිබුණේ ඒ ටිකමයි. ඒ වගේම ඥානචර්යාවට කලිනුත් තිබුණේ විඥානචර්යාවක්මයි. මේ විඥාන චර්යාව ඇති තැනක කෙනෙක් අඥාන චර්යාව ඇති කරගන්නකොට යථාභූත දර්ශනය නිසා කෙනෙක් ඥාන චර්යාව ඇති කරගත්තා. ඒ නිසා අපිට දැන් ඇහැ පැත්තෙන් මෙන්න මේ වගේ රූපය වටිනා හැටියට කැමති වෙන්න පුළුවන් හැටියට හම්බෙන්න තැනක පවතින්නේ අඥාන චර්යාවක්. ඒ වගේම අර රූපස්කන්ධය කියන තැන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව හම්බෙනකොට ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වෙන ලක්ෂණයෙන් අපිට ගෝචර වෙනකොට එතන තියෙන්නේ ඥානචර්යාව. එතකොට දැන් අපිට ඥානචර්යාවක් ඇති කරගන්නවද අඥානචර්යාවක් ඇති කරගන්නවද කියන කියන එක අපි මත පවතින දේ. එතකොට අපි කතා කළේ ඇහැ පිළිබඳව අපි කතා කළා. ඊට පස්සේ අපිට සෝතං අවත්තේති සෝතං අධ්‍යත්තං අවත්තේති ඇහැ කියන එක ආධ්‍යාත්මක ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කළා වගේම අපිට දැන් තියෙනවා කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නට. එතකොට අපි දන්නවා කන කියලා කියන්නේ මේ පෙනෙන කන කියන දේ නෙමෙයි. මොකද ඒ පේන්නේ ඇහැ ගැන කතා කළා වගේම කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට කන ගැන ඇහැ ගැන කතා කළා වගේම මේ කන කියලා කියන්නේ මේ පේන්නේ රූපයක් මිසක කන නෙමෙයි. එතකොට කන කිව්වේ මොකද්ද? ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයක් එක්ක එකටම උපදින තැනට එකටම උපදින අර්ථයක තමයි කන කියලා කියන්නේ. එතකොට ශබ්දයක් එක්කම ඉපදුන ශබ්ද නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වුණා. ප්‍රසාදවත් මට්ටමේ කතාවක් කතා කරන්නේ. අද අපිට නිමිත්තක් තියෙනවා නම් මේක මැද මේ බෙර ඇහක් වගේ දෙයක් තමයි පවතින්නේ මේ බෙර ඇහක් වගේ පවතින මේ දෙයට මේ සෝතේ කියලා කන කියලා කියනවා කියලා මේ නිමිති ඔක්කොම තියෙන්නේ අපිට ඇහෙන් දැකපු රූපායතනයක් ගැන මිසක සද්දය ඇහෙන මට්ටමකින් නෙමෙයි. ඔය ටික අතින් ඇල්ලුවොත් ස්පර්ශ කළොත් අපිට කාය විඥානය ලැබෙයි මිසක සෝත විඥානය ලැබෙන්නේ නැහැ. එතකොට සෝත විඥානය කියලා කියන්නේ මොකටද? අපිට සෝතේ පැත්ත කන කියලා කියන්නේ සද්දයක් ඇති වෙන මොහොතේදීම ඒ සද්දය අරඹය විඳින බවක් විඳින ගතියක් තියෙනවා නම් ඒ විඳින බවට විඳින ගතියට කියනවා මේ පැත්තේ ප්‍රසාදයේ විඳින බවට සෝතය සෝත ප්‍රසාදය මේ පණ්ඩරය කියලා අර අපි ඇහැගෙන කතා කරපු නම් ටිකක් තියෙනවා නම් ඒ නම් ටිකෙන්ම කතා කරනවා සෝතේ පැත්තට සෝතං සෝතායතනං සෝත ධාතු ඒ වගේම ලෝකෝපේසෝ ද්වාරෝපේසෝ පණ්ඩරම්පේසෝ ආයතන සමුද්ද මේ විදිහට මේ වචන ටික ඔක්කොගෙන්ම කතා කරන්නේ හැම වෙලාවකදීම සෝතේ කියන තැන ගැනමයි. එතකොට සෝතේ කියන තැන ගැන මේ විදිහට කතා කරනකොට අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන තැනකින් පෙරණොටි වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනකින්. දැන් මෙතනදී අපිට තියෙන සෝතං අධ්‍යත්තං අවත්තේති. සෝතේ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න. ඒ කන බාහිර නෑ. බාහිර නෑ කියන්නේ එළියෙන් දකින්න පුළුවන් කනක් එහෙම නෙමෙයි ඒක. ආධ්‍යාත්මික ධර්මතාවයක්. ආධ්‍යාත්මික ධර්මතාවයක් කියනකොට ඒක ඒක එතනින් එහාට ගියපු තව අර්ථයක් තියෙනවා ආධ්‍යාත්මික ධර්මයක් කියලා කියනකොට ආධ්‍යාත්මික වෙන්නේ තමන් වූ ධර්මතාවයක් එතකොට සෝතේ ආධ්‍යාත්මික වෙන්නේ සෝතේ තමන් බවට පත් වෙන මොහොතේදී. ඒක ටිකක් ගැඹුරු දෙයක්. තමන් බවට පත් වෙන මොහොත කියලා කිව්වේ ප්‍රසාද අත්භාව පරියාපන්න කියන වචනේ යෙදෙන මොහොතේදී සෝතයත් එක්කම තමන් ඉපදුනා සෝතේ නිරුද්ධ වෙනකොටම තමන් කරගත්ත ධර්මතා ටිකම නිරුද්ධ වුණා කියලා යෙදෙන තැන. එතකොට සෝත විඥානයත් එක්කම තමන් ඉපදුන සෝත විඥාන ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොටම තමන් නිරුද්ධ වුණා කියන තැන. සද්ද සද්දංච පටිච්ච සෝතේච උපජ්ජති සෝත විඥානං කියලා කියනකොට මෙන්න මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම හැම වෙලාවකදීම එකටම හටගෙන එකට නිරුද්ධ වෙන ධර්මතා ටිකක්. මේ එකට හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටික ඇතිකල්හි කන හැදුනා කියලා කියනවා. කන තියෙනවා කියලා. ඒ නිසා මේ තමන් එතකොට කවුද මේ මොහොතේදී? ඒ කන බවටපත් තුන ස්කන්ධ ටිකම කනගෙන විඳින ස්කන්ධ ටිකමයි තමන්. තමන් කන බවටපත් වෙලා කන තමන් බවටපත් වෙලා මේ විදිහට ස්කන්ධ ධර්මතා ටිකක හැසිරෙන මට්ටම. එතකොට අපිට දැන් ඔන්න ඔය මට්ටමින් පවතිනකොට අර ඇහැගෙන ව්‍යවස්ථාපනය කළා වගේම අපිට කියනවා මේක ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න. මේ කන ආධ්‍යාත්මික ධර්මයක් හැටියට විවස්ථාපනය කරගන්න. කොහොමද ඒක විවස්ථාපනය කරගන්නේ? කතං සෝතං අධ්‍යත්තං අවත්තේති කොහොමද ඔය කන ආධ්‍යාත්මිකයි කියලා විවස්ථාපනය කරන්නේ? සෝතං අවිජ්ජා සම්භූතං තිවවත්තේති. සෝතේ කියන එක නිකන් හැදුනා නෙමෙයි. මේ සෝතේ හැදුනේ අවිද්‍යා සම්පස්සේකින්. අවිද්‍යාව නිසා. සෝතේ හැදුනේ නොදන්න කම නිසා. මොකක් නොදන්න කම නිසාද කන හදාගත්තේ මේ කන හදාගත්තේ සද්දේ පිළිබඳව නොදන්න කම නිසා ශබ්දය ආරම්භය එළියේ තියෙන ශබ්දයක් ගැන මතක් කරන එළියේ තියෙන ශබ්දයක් ගැන කතා කරන අපිට මේ ශබ්දය විඳින්න පුළුවන් විදිහේ කන නැවත හදාගන්න කම තියෙනවා එතකොට කන ගැන මෙනෙහි කරනකොට අපිට පේන්නට ඕනේ මොකද්ද අවිද්‍යාව සම්භූතම් මේක නිකම්ම හැදුන එකක් නෙමෙයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගෙනල්ලා දීප එකක්. නොදන්න කමින් ගෙනල්ලා දීප එකක්. මොකද්ද නොදන්න කම? කන ගැන නොදන්න කම, සද්දේ ගැන නොදන්න කම, අනිත්‍ය නොදකින කම නිසා කන හදලා දුන්නා. දුක්ඛ සත්‍ය නොදන්න කම නිසා කන උපද්දලා දුන්නා. අවිද්‍යාව කියලා කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං දුක්ඛ සත්‍ය ගැන නොදන්නකම සමුදය සත්‍ය ගැන නොදන්නකම නිරෝධ සත්‍ය ගැන නොදන්නකම මාර්ග සත්‍ය ගැන නොදන්නාකම. මේ චතුරාර්ය සත්‍ය ගැන නොදන්නාකම නිසා කොහොමද අපි කන හදාගත්තේ? කනට ශබ්ද මාත්‍රයක් ඇහෙන තැනක අපි මේ කනට ඇහෙන ශබ්දය ආරම්භය එළිය ඇති බවට ගත්ත රූපයක් ගැට ගන්නවා නම් එළිය ඇති බවට ගත්ත රූපය ගැන මතක් කරනවා නම් ඒකට කියනවා අපි ශබ්දය ඇති බවට ගත්ත මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට මෙතන බොහොම වැදගත් කාරණාවක් තියෙනවා බොහොම සියුම්. අපි කලින් උදාහරණයක් ගොඩක් වෙලාවට මතක් කරලා තියෙනවා. කවුද දැකලා තියෙන්නේ චැන්චෑන් එකක් කියලා. ඒත් චැන්චෑන් එකක් කවුද දැක්කවම දැකපු කෙනෙක් නෑ. මොකද ඒක තියෙන නිසා නෙමෙයි. ඒක හදලා කියපු එකක් නිසා. දැන් ওই සද්දය ඇහෙනකොට ඔබට මතක් කරගන්නට දෙයක් තිබුණේ නැහැ. එතකොට සද්දේ සද්ද මාත්‍රයක් විතරමයි. සද්ද මාත්‍රයක් විතරක් වෙන තැනක අපිට ඒ සබ්දය ආරම්භය හිතාගන්න නිමිති තිබුණේ නැහැ. අපි කියනවා කවුද දැකලා තියෙන්නේ පාන්. එතකොට පාන් දැකපු ගොඩක් දෙනෙක් ඉන්නවා. ගොඩක් දෙනෙක් පාන් දැක්කට දැන් මම ගිහිල්ලා පාන් ගේන්න කියලා කිව්වොත් පිරිසක් ගිහිල්ලා පාන් වාත්තලක් අරන් එනකොට තවත් පිරිසක් ගිහිල්ලා බුලත් ටිකක් අරගෙන එයි. ඇයි ඉන්දියන් ජාතිකයෙක් මෙතන හිටියොත් එයා ගිහිල්ලා කියනවා බුලත් ටිකක්. ඇයි ඒගොල්ලෝගේ භාෂාවෙන් පාන් කියන්නේ බුලත් වලට නිසා. අපි පාන් රාත්තලක් ගෙනකොට එයා බුලත් ටිකක් ගෙනාවේ පාන් කියන සද්දේ අපේ කන ළඟට එනකොට පාන් රාත්තලක් වෙලා ඇවිල්ලා එයාගේ කන ළඟට එනකොට බුලත් ටිකක් වෙලා ගියපු නිසා නෙමෙයි. එහෙනම් ඒ සද්දේ එකම විදිහට කන ළඟට ආවි දෙන්නගෙම එන තැනක දෙන්න ඇති කරගත්තේ මොකද්ද? ප්‍රතිචාර දක්වන ක්‍රම දෙකක්. මොකද සද්දේ ආරම්භය දෙන්න දැනගත්තේ දෙන්නා තුල පිහිටපු කාරණා ටික මිසක සද්දේ පැත්තට අයිති වුණ ධර්මතා ටිකක් නෙමෙයි. සද්දේට අයිතිව තිබුණු සද්දේ යෙදුණු කාරණා නෙමෙයි. දෙන්න දැනගත්තේ තම තමන් හිතේ රැස් කරගෙන හිටපු දේ. දැන් අපි ওই පැත්තෙන් උදාහරණයක් කතා කරලා තියෙනවා. ශබ්දයේ පිළිබඳව. කන සහ ශබ්දයේ පිළිබඳව. දැන් ඔතනදී තව ටිකක් අපිට සියුම්ව ওই කාරණාව විමසලා බැලුවොත් අපිට චංචායන් එකක් දැක්කද කියලා අහනකොට ඒ ආරම්භය හිතේ නිමිති නම් තිබුණේ නැහැ තමයි. හැබැයි අපි එළියේ තියෙන shabdේ චංචායන් කියන shabdේ එකතු කරලා දැනගත්තා. දැනගත්ත කියලා කියන්නේ ඒ shabdය එළියේ ඇති බවට අපි මෙනෙහි කරා එළියේ තියෙන shabdේ ගැන අපි මතක් කරගත්තා. දැන් ඇති බවට ගත්ත මෙනෙහි කරපු ඒ ශබ්දය අපිට හැම වෙලාවකදීම අවිද්‍යාව උනේ ඒ ශබ්දයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්නකම නිසා. එහෙම නැතිනම් අපි ඒක දැක්කේ අපි ළඟ නිමිති නොතිබෙන්න පුළුවන් ඒ ගැන මතක් කරගන්න. හැබැයි මේ මොහොතේ ඉඳන් ශබ්දේ රැස් කරගත්ත එළිය කෙනෙක් කතා කරපු තිබුණ ශබ්දයක් තමයි ඇහුනේ කියලා. ඒ නිසා මම නැවත චෑන් චෑන් කියනකොට දැන් කලින් කියපු શબ્දෙම නැවත අහගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබට නුවණක් නැහැ. කලින් කියපු શબ્දේ කවදාවත් ආයෙනම් අහන්න හම්බෙන්නේ නැහැ කියන එක. අලුතෙන්ම හේතු ටික සකස් වෙනකොට අලුතෙන්ම ඇති වෙන දෙයක් මිසක කලින් තිබුණු ධර්මතාවයේ නැවත අහන්න පුළුවන් කමක් නැහැ කියන එකට. ඒ නිසා අපිට නුවණක් එන්නට ඕනේ හිත තුළ ඇති ධර්මතාවයේ සිහිපත් කරගන්නවා කියන කාරණාවට වඩා අපිට එන්නට ඕනේ කලින් තිබුණු shabdය නැවත අහන්න පුළුවන් කමක් නැහැ. මොකද shabdය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියන දර්ශනයක් අපිට ඇති වෙන්නට ඕනේ. එතකොට අනාත්ම shabdය හේතු ටික ඇති කලෙහි උතු චිත්ත සමුත්ථානාදීන් විතුව සහ සමුත්ථානාදීන් හටගත්තා. හටගත්තට පස්සේ ශබ්දයක් කනක් ඇතිකල්ලි සෝත විඥානයේ පැවැත්මක් සෝත විඥානයේ හට ගැනීමක් වුණා. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන. සෝත විඥානය ඇති වුණා. සෝත විඥානය ඇති වුණාට පස්සේ මේක ඉතුරු නැතුවම මේ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. මේ මොහොතේම නිරුද්ධ වුණා කියන එක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වැළුවට පස්සේ කොහොමද කෙලස් දුර වෙන්නේ ආශ්‍රව දුර වෙන්නේ කියලා. නමුත් මේක නිකන් වචන ටිකක් විදිහට මන්ත්‍රයක් වගේ නැතුරුව කියලා එහෙමත් නැතිනම් හිත හිත හිතිය කියලා කෙලස් දුර වෙන්නේ නැහැ ආශ්‍රවයක් දුර වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ උපදින්නට ඕන සබ්දේ පිළිබඳව නුවණක් සබ්දේ පිළිබඳව ඒ උපදින නුවණට ඒ උපදින දර්ශනයට තමයි කෙනෙකුගේ ආශ්‍රව ධර්මතා දුරු වෙනවා නම් ඒ ආශ්‍රව ධර්මතා ටික දුරු වෙන්නේ එතකොට එයාට අවිද්‍යාව අවිද්‍යාව සම්භූතං වවත්තේති කියනකොට කන කියන එක අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් කියලා තේරෙනකොට මොන අවිද්‍යාවද ශබ්දය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි නිරුද්ධ වුණා කියන දේ නොදන්න කම නිසා එළියේ ශබ්දයක් දකිනවා. එළියේ ශබ්දයක් දකිනවා කියන්නේ ඔබට දැන් එළියේ කපුටෙක් කෑ ගහන සද්දයක් අහන්න පුළුවන්කම තියෙනවා. සද්දෙට කපුටෙක් ඉන්නවා, කපුටට සද්දෙත් තියෙනවා. අන්න ඒ මානසික මට්ටම නිසා ඔබට දැන් එළියෙන් ඇහෙන සද්ද ආරම්භය ඇලෙන්න ගැටෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද ඒ සද්දේ එන වස්තුවත් සද්දෙත් එළියේ තියෙන දෙයක් නිසා එළියෙන් ආපු දෙයක් නිසා එතකොට හම්බෙන්නේ හැම වෙලාවකදීම Taman කියාගත්ත බවක කන සද්ද දෙක මේ මොහොතේ හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් නෙමෙයි එළියේ තියෙන සද්දයක් මට ඇහුණා දැන් එළියේ තියෙන සද්දයක් මට ඇහුණ කියලා ওই සද්දෙට කපුටෙක්ගේ සද්දයක් කියලා දැනගත්ත මොහොත වෙනකොටත් ඒ දැනගත්තේ කෙනකෙනාගේ හිතේ ඉන්න කපුට කියන නිමිත්තනේ. ඔය සද්දේ ඇවිල්ලා කිව්වේ නෑනේ මම කපුටෙක් කියලා. එතකොට සද්දේ එහෙම නොකියපු තැනක අපිනේ දැනගත්තේ මේ මේ කෑ ගහන්න මේ අහවල් සතෙක් මේ අහවල් කපුටෙක් මේ කෑ ගහන්නේ කියලා අපි දැනගත්තේ අපේ මනසේ තියෙන ලක්ෂණ ටිකකින් මනසේ තියෙන නිමිති ටිකකින්. දැන් අපි කපුටෙක්ගේ සද්දයක් කියලා අර ඇහුණු ශබ්ද ඉතුරු නැතුව නැති වුණු තැනක තමයි ශබ්දෙට කපුටෙක් එකතු කරලා දැනගන්නේ කපුටෙක්ගේ ශබ්දයක් කරගන්නේ. දැන් කොහෙද ඒ කපුටගේ ශබ්දෙ තිබුණේ එළියේ? අපිට ශබ්දය නැති වෙලා ගියා කියලා නම් දැනුමක් තියෙයි. හැබැයි ශබ්දය නැති වෙලා ගියා කියලා දැනුම තිබුණට අපිට මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධුන ධර්මතාවයක් හම්බ වෙන්නේ නැති නිසා අපිට පුළුවන්කම තියෙනවා එකම සද්දේ නැවත නැවත අහන්න. ඔබ එකම ගායකයාගේ සින්දුවක් මේ වෙනකොට කී පාරක් නම් අහලා ඇද්ද? තව ඉදිරියට අහයිද? එතකොට දැන් ඒ ලස්සන සින්දුව මිහිරි සින්දුව ඔබට අහන්න පුළුවන්කම තියෙනවා. ඒ සින්දුවේ මිහිරි බව තිබුණේ ඒ මිහිරි බව අමිහිරි බව තීරණය කරන්නේ බාහිර ඇති බවට හම්බෙන ඒ සින්දුව ඒ ගීතය. එතකොට ඒ ගීතයේ මිහිරි බව හැම වෙලාවකදීම පවතින්නේ ඒ ශබ්දය එළිය පැත්තේ තියෙන ඇති දෙයක් මතගත්ත කම නිසා. එහෙම නැතිනම් මේ මොහොතේ හැදිලා හේතු ටික සකස් වුන නිසා හැදුණු හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතා ටිකක් විදිහට නෙමෙයි. තියෙන ශබ්ද ටිකක් විදිහට. එනිසා ශබ්ද ටික අරඹය අපිට දැන් එළියේ තියෙන ශබ්ද තියෙන නිසා අපිට ඕන තරම් ශබ්දයෙන් සැප දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ සැප දුක් විඳිනවා කියලත් අපි කරන්නේ අපි තුල තියෙන ධර්මතා ටික තේරුම් ගන්න එක අපි තුල තියෙන ධර්මතාවයේ තේරුම් අරගෙන අපි තුල තියෙන ටිකම විඳිනවා විඳිනකොට අපි දන්නේ නැහැ විඳින මොහොතේදී ශබ්දේ නැති වෙලා කියලා. ඔන්න ඔය නොදන්නාකම අනිත්‍ය නොදන්නාකම නිසා ශබ්දයේ නිත්‍ය සංඥාව නිසා එක දිගට එළියේ තියෙනවා ශබ්ද තියෙනවා සහ ගැටලුව තියෙන ශබ්දයේ විඳින මම මේ පැත්තේ ඉන්නවා. මම එදත් ඔය සින්දුව ඇහුවා අදත් අහනවා. එහෙනම් එදා ඉඳලා මම ජීවත් වුණා. දැන් අපිට ඔන්න ඔය ශබ්දයත් ශබ්දයේ විඳින මමත් මේ පැත්තේ ජීවත් වෙනකොට ඔන්න ඔය අවිද්‍යාව නිසා නැවත ඔබ බවට පත් වූ රූපස්කන්ධය කන හදලා දෙනවා නැවත වතාවක් ආපහු සද්දය අහන්න පුළුවන් වෙන්න. ආපහු අලුතෙන්ම හේතු ටික එකතු වෙලා අලුතෙන්ම සද්දේ එනවා. සද්දේ එනකොට ඔබ දැනගන්නවා මේ කලින් ඇහුණු සද්දෙම තමයි කලින් කතා කළ කෙනාම තමයි ආයෙත් කතා කරන්නේ. එතකොට ඔන්න ආපහු එළියේ ඒ සද්දේ තියෙනවා සද්දෙට රූප තියෙනවා රූපෙට ශබ්ද තියෙනවා ආයතන ටික එකට කරලා ගත්තකම තියෙනවා. දැන් ඔන්න ආපහු සැරයක් හදාගත්ත හේතු ටික මොකටද කන නැවත හදාගන්න. ඇයි? අපි කැමති වුණා කන පැත්ත හදාගන්න එකට. අපි කැමති වුණා ශබ්දය අහන ස්කන්ධ ටිකට. අපි කෙනෙක් අපිට ඇවිල්ලා බනින්නට පුළුවන් අශෝභන විදිහට. මේ කෙනා දොස් කියනකොට මේ කෙනා බනිනකොට අපි දකිනවා මේ බනින එක මේ දොස් කියන එක අපි තුල පවතින දෙයක් හැටියට දකින්නේ නැත්නම් අපි දකිනවා නම් මේ shabdය කෙනෙකුගේ shabdයක් කියලා. බාහිරින් ඇති බවට හම්බෙනවා නම් ඒ ශබ්දයේ නිමිත්ත දැන් අපිට පුළුවන් ඒ අරඹය අපේ හිතේ අපි රැස් කරගෙන තියෙන නිමිති ටික සිහිපත් කර කර මේ මනුස්සයා මට මෙහෙම මෙහෙම බැන්න මෙහෙම මෙහෙමත් කිව්වා දැන් ද්වේෂය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ලෝකෙ තුල ඇලීම් ගැටීම් දෙකම ශබ්දයේ අරඹය පවතින්නේ මේ Taman තුල උපද්ද ගන්න මේ ධර්මතාව ටික නොදන්නකම නිසා ඒ නොදන්නකම නිසාම බැනුම් අහන්න පුළුවන් කන නැවත නැවතත් හදා ගන්නවා අපි ඒක රැස් කරගෙන යනවා. ඒ නිසා සෝතං අවිජ්ජා සම්භූතං වවත්තේති කන කියන එක මොහොමද අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. ඒ වගේම සෝතං තණ්හා සම්භූතං වවත්තේති කන කියන එක තණ්හාවෙන් හදාගත්ත දෙයක් තණ්හාවෙන් ඇති කරගත්ත දෙයක් කියලා හොඳට ව්‍යවස්ථාපනය කරගන්න. කන තණ්හාවෙන් හදාගත්ත කියලා කියනකොට කන කොහොමද අපි තණ්හාවෙන් හදාගත්ත කියලා කියන්නේ. අපි තණ්හා කරන්නේ කනට නෙමෙයි ඇත්තටම. අපි තණ්හා කරන්නේ ශබ්දය ඇහෙන බවට. එතකොට නිකාන්ති තණ්හා කියලා කියන්නේ මේ මට්ටමට. මම හිතන ඔබට මතක ඇති කියලා සමුදේ සහ සමුදේ සත්‍ය කියලා දෙකක් අපි කතා කළා. හොඳ ලස්සන මිහිරි සින්දුවක් යනවා. මිහිරි සින්දුවක් බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. ආසාවෙන් අහගෙන ඉන්නකොට මේ ශබ්දයේ පිනා යන බව සොම්නස් බව කොහේ තියෙන සොම්නස් බවද මේ ශබ්දයේ සොම්නස් බව අපිව පිනා යන ස්වභාවය අපේ මනස පැත්තේ පවතින ගතිය මේ මානසික පවතින මේ සොම්නස් බව මේ පිනා යන බව අපි කොහෙද දකින්නේ අර ශබ්දේ කියලා අපිට මිහිරි ගීත ඛණ්ඩයක් ඇහෙනකොට මේ ගීත ඛණ්ඩය නිසා අපේ හිතේ යම් මధుර පිනා යන ස්වභාවයක් ඇති වෙනවා. මේ මధుර මනෝහර මේ පිනා යන ස්වභාවයට අපි දකින්නේ කොහේ ඉඳලා ආපු දේ හැටියටද අර ශබ්දේ ඉඳලා ආපු දේ හැටියට. නමුත් ඇත්තටම ඒක කවදාවත් ශබ්දේ තිබිලා ආපු දෙයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? ඒක ඇහුණ කියලා ලෝකෙ ඔක්කොටම ප්‍රියමනාපුනේ නැහනේ. ලෝකෙ ඔක්කොම එකම සින්දු අහන්න කැමති නැහනේ. කෙනෙක් කැමති වෙනකොට කෙනෙක් අමරදේව මහත්මයාගේ සින්දුවක් අහන්න කෙනෙක් කැමති වෙනකොට තව කෙනෙක් ඒ සින්දුත් එක්ක බොහොම ගැටීමක් ඇති කරගන්න ඒක සාමාන්‍ය දෙයක්. එතකොට දැන් ඒ සින්දුව මිහිරි නම් ඇත්තටම ඔක අහන කාටත් මිහිරි වෙන්න ඕනේ. නමුත් ඇත්තටම ඒ සින්දුව අහනකොට අපි මෙහි පිනා යන බව හිත පැත්තේ ඇති කරගත්ත දේ අපි හිතුවේ කොහෙන්ද සින්දුව මිහිරි වගේ. ඒ මිහිරි සින්දුවක් අපිට හම්බුනේ. අපි තණ්හා කරන්නේ මිහිරි සින්දුවට. අන්න ඔය සැපසහගත සද්දේ සැප වෙනකොට ඒ මට්ටමට කියනවා සමුදය කියලා. ලස්සන සින්දු මිහිරි සින්දු හම්බ වෙනවා. මිහිරි ශබ්ද හම්බ වෙනවා. අමහිරි ශබ්ද හම්බ වෙනවා. මෙන්න මේ තුල කියනවා අපි කැමති වෙන්නේ මොකටද? මිහිරි සින්දුවක තියෙන මිහිරි බවට තණ්හාව. අපිට තියෙන ලස්සන සින්දුව අහන්න අපි කැමතියි. ලස්සන සින්දුවකට තණ්හා කරනවා. දැන් ඔන්න අපේ තියෙන සමුදය තණ්හාව කියන දේ. ඔය තණ්හාව හේතු වෙන්නේ මොකටද දුකට? ඇයි දුකට හේතු වෙන්නේ? ඔය ලස්සන සින්දුව අපි කැමති විදිහට නොපවතිනකොට ප්‍රිය වචන ප්‍රිය මිහිරි වචන බලාපොරොත්තු වෙන අපිට දුක් වචන එනකොට අපිට ජීවිතේ දුක ලැබෙනවා. එතකොට අපි කැමති දේ නොලැබෙන තැනදී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 යොදාගෙන අප්‍රමාද වීම සඳහාම කටයුතු සම්පාදනය කරගන්න කියන එකත් මතක් කරනවා. අද දවසේදී කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටින කුසලයක් සිද්ධ කරගත්ත මොහොත මේ සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතුම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා මනෝවන්දන කරනවා ඒ වගේම සියලු මේ ස්ථාන දිග්ගහිත ඉෂ්ඨකාරකාදී දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන්ව ඒ දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා නමින් වෙන්න. ඒ වගේම මේ සියලුම කුසලයන් අපි මේ වෙලාවේදී අද දවසේදී මේ ධර්ම දේශනාවේ අනුග්‍රාහකත්වයේ දරනවා. ඒ සරත් සරණසිංහ හෙට්ටිආරච්චි සහ පටිවිදාන නාගේ නන්දාවති මහත්මිය ඒ වගේම කිතුජරන් තුල පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා KR ජයවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ විශ්‍රාමික විදුහල්පති KR ජයවර්ධන මහත්මයා ප්‍රදාන කරගත්ත මේ පරිලෝක ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ට මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම කල්පනා කරගන්න මේ සීල කුසල ධර්මයෙන් සිද්ධ කරගත් යෝනිසෝ මනසිකාර ආදී කුසලයේ බලෙන් සරත් සරණ සිංහ හෙට්ටිආරච්චි සහ පට්ටිවිදානලාගේ නන්දාවතී මහත්මිය වගේම කිතුජ රන්තුල පුතුණුවන් ඇතුළු සීල දෙනාටත් චතුර රන්දික පුතුණුවන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා මේ හැම දිනාටම මේ කායික මානසික සුවතාවයේ සැලසී ගෝරකටුව භයංකර දුක් සහිත සසරින් එතර වීම පිණිස පවතින අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කරගන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හැම දිනාටම පෙරවසන්නයි